හොඳයි පින්වත්නි එහෙනම් මේ පින්වුන්ට අද ධර්ම දේශනාව මුල් කරගෙන හෝ එහෙමත් නැත්නම් තමන්ගේ කමඨහන් පිරිසුදු කිරීම මුල් කරගෙන ප්‍රශ්නයක් අහන්න තියෙනවා නම් ඒ සඳහා අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. ඉමයි ගරු ස්වාමීන් වහන්සේ අශිනි මහත්මිය පැන ඉදිරිපත් කරන්න. ඉරුවන් සර්ණේ ස්වාමීන් වහන්සේ. ඔව්. සාමාන්‍යයෙන් මේ මම කම්පහන් වාතාවක් පිටත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව්. සතිමත් සක්වන කාලය පැය එකයි. ආරම්භයේදී කීපවරක් එහා මෙහා ඇවිද කෙළවර සිටගත්තා. බොඩි ස්කෑන් එකක් කර නැවත වම දකුණු ලෙස බලමින් ඇවිත්තා. පොළවේ තද ගතිය, රළු ගතිය, යෙලි බව සහ ඇතැම් ස්ථානවල තෙත් බව, මෘදු බව, එරෙන බව දැනුණා. පයේ වැලි ඇලී තිබෙන බව දැනුණා. දකුණු පාට ශරීර බර වැඩිපුර යෙදුණා. දකුණු කකුල කොටවි ඇති බවක් දැනුණා. ඇවිදින විට ශරීරය දෙපසට පැද්දුණා. ගලක් ඇනි දැඩි වේදනාවක් ඇති වුණා. සක්මන් ඉදිරියට කරත්ම වේදනාව බාලු වී නැති වී ගියා. ශබ්ද ඇසුණා. පිටිවිලි ආවා. කය විලුඹ ප්‍රථම සුයි ප්‍රථම ලැබුණා. විලුඹ කොට්ටය හා ඇඟිලි අනුපිළිවෙලින් පොළවෙන් මිදුණා. ශරීරය තල්ලු කරමින් ඉදිරියට යැවීමට සිත ක්‍රියා කරන බව තේරුණා. සූර්ය රශ්මිය ශරීරයේ පදිසුයි උස්මක් දැනුණා. සතිමත් පරයන්කය කාලයේ පැය භාගයක්. ඉඳගෙන ශරීර හැඩේ නිරීක්ෂණය කළා. නිතතින් පිම්බීම හැකිලිම පිට ගියා. මේ නිරීක්ෂණය කරන විට පිම්බීම හා හැකිලිම කැඩි කැඩි කොටස් වශයෙන් සිදුවන බව දුටුවා. තාත්ති ඉංග්‍රීසි සින්දුවක් දැම්මා. මම ඒට කැමතියි. ඒත් මම මේ ශබ්දය හරහා පිම්බීම හැකිලිම නිරීක්ෂණය කළා. ඒ තරම්ම අපහසු වුණා. ඉතේ කැක්කුමක් මේ අතර ප්‍රකට වුණා. ඒ තරම් බලවත් වුණේ නැහැ. පිම්බීම හැකිලිම අප්‍රකට වී යන බව තේරුණා. ඒ දෙසම බලා සිටියා. උදරේ චලනය වීම නැවතී ඇති බව නිරීක්ෂණය කළා. ශබ්ද ඇසුණා, පිටිවිලි ආවා. හොඳයි හැබැයි. කළා තියෙනවා හොඳයි. ඒ කියන්නේ අපිට වැදගත් වෙන්නේ ඔය නිකාන් අර ඔහේ යනව වෙනුවට ඔය වගේ හොඳට විමස විමස යන එක තමයි වැදගත් වෙන්නේ. ඉතින් කටයුත්ත හොඳින් සිද්ධ වෙලා තියෙනවා. ඒ තව තව ඒ කියන්නේ තව තව ඒක අර විමස විමස කටයුත්ත කරගෙන යන්න. දැන් අපි පාදයක් පොළවේ ස්පර්ශ වෙනවා. මේ ස්පර්ශයේදී මොකද්ද වෙන්නේ? ඊළඟට අපිට හුස්මක් දැනෙනවා. හුස්මේදී කොහොමද ඒ හුස්ම අපිට දැනෙන්නේ? හුස්මේ මුල දැනෙනවද? අග දැනෙනවද? නැත්නම් මැද දැනෙනවද? හුස්ම ස්පර්ශ වෙන තැනක් දැනෙනවද? ස්පර්ශයට මොකද වෙන්නේ? ඊළඟට මේක උණුසුම්ද? මේක සිසිල්ද? කොයි පැත්තෙන්ද ඇතුල් වෙන්නේ? කොයි පැත්තෙන්ද පිට වෙන්නේ? අපිට අර තොරතුරු සොයා බලන සුළු ආකල්පයක්. නිකන් අර මතු පිට හිත පවත්වනව නෙමෙයි හොඳට තොරතුරු සොයා බලන්න පෙළඹෙනවා. ඉතින් ඔන්න ඔය කටයුත්ත අපිට කරගන්න පුළුවන් නම් අපි ටිකක් අර විපස්සනා පැත්ත තමයි වැඩියෙන් අපි කියමු ප්‍රොමෝට් කරන්නේ වැඩියෙන් ඒ සඳහායි හිත පොළඹවන්නේ. එතකොට අපිට පුළුවන් දිගට නුවණත් මේ සඳහා දායක කරගන්න. නිකං අර සමාධියක් සතියක් විතරක් නෙමෙයි මේකට සම්පජඤ්ඤය එකතු වෙනවා. ඉතින් චුට්ටි කාලයක් යනවා ඉතින්. ඒ නිසා කලබල වෙන්න එපා. පොඩ්ඩක් ඉවසීමෙන් මේ දිහා බලබලා යන්න. මේ තොරතුරු වල ලොකු රසයක් නැහැ හැබැයි. තද ගතියක් ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා කියන එක ඒ තරම් මේ ප්‍රණීත දෙයක් නෙමෙයි. අපිට චිත්‍රපටියක් බලනවා වගේ, සින්දුවක් අහනවා වගේ රස විඳින්න පුළුවන් දෙයක් නෙමෙයි. මෙතන තියෙන එක්තරා අන්දමක හරි උපේක්ෂාවක්. ඒ නිසා අපිට ඒක පොඩ්ඩක් හුරු කරන්න සිද්ධ වෙනවා. හිතට ඒක කියලා දෙන්න සිද්ධ වෙනවා. කියලා දෙන්න කියලා දෙන්න හැබැයි හිත ඒක තේරුම් ගන්නවා. හිතට පුළුවන්කමක් එනවා පොඩ පොඩ ඒ අවබෝධය තුළ ජීවත් වෙන්න. එතන නුවණක් ක්‍රියාත්මක වෙන්න ගන්නවා. හිත අර ඒ ක්‍රියාවලියෙන් බැහැර වෙලා ක්‍රියාවලියෙන් අඩියක් පස්සට අරගෙන හැසිරෙන්න කොහොමද කියලා යාට තේරෙන්න ගන්නවා. ඒ නිසා යන විදිය හොඳයි. ඔහොම දිගට කරගෙන යන්න. එදිනදා කටයුතු වලදීත් සිහිය පවත්වන්න. ස්වාමීන් වහන්සේ මට කාලය ගොඩක් ඉක්මනට යනවා වගේ දැනෙනවා ඉස්සරට වඩා. ආ ඒක හොඳයි. ඒක කිසි වරදක් නැහැ. මොකද දැන් අපි විශේෂයෙන්ම දැන් ඔය ඔය කටයුත්ත තුල අපි හොඳට කටයුතු කරනකොට අපිට කාලය අමතක වෙයි සම්පූර්ණයෙන්ම. ඉතින් අපි ආනාපාන සතිය උනත් වඩනවා නම් පිම්බීමක් හැකිලීමක් උනත් වඩනවා නම් ඒවා බලනවා නම් අපි ඒක ඒක ගැනනේ ටිකක් කන්සර්න් ඒක ගැනනේ අපි සැලකිලිමත් වෙන්නේ. අපිට දැන් මේ ගත කරන්නේ උදේ කාලෙද හවස කාලෙද ඊළඟට කරන්න තියෙන්නේ මොකද්ද? ඒවා මොකක්වත් වැඩක් මේ මේ අරමුණේ ස්වභාවය මොකද්ද? ඒ ගැනයි හොඳට අපි විමසලිමත් වෙන්නේ. අරමුණේ යථා ස්වභාවය මොකද්ද? මේක දැන් මේ පටන් ගන්න අවස්ථාවද? මේක මේ අවසන් අවස්ථාවද? අවසන් වුණාට පස්සේ දැන් මේ මැද්ද තියෙන අවස්ථාවද? එතකොට මේක ගැන අපේ පූර්ණ අවධානය තියෙන්නේ. එතකොට අපිට කාලය පිළිබඳ තියෙන හැඟීම ඒක ඉවත් වෙනවා. ස්ථානය පිළිබඳ තියෙන හැඟීම ඉවත් වෙනවා. අපි මේවට දීපු නම් ගම් ලේබල් ඒවත් ඔක්කොම ඉවත් වෙනවා. අර අරමුණේ යථා ස්වභාවය බලන එක ගැන තමයි අපේ ප්‍රධාන අවධානය තියෙන්නේ. ඒක කිසි වරදක් නැහැ. ස්වාමීන් වහන්සේ මම බුදුගුණ භාවනාවක් කළා. පෞගේ දවස් ටිකේ එතකොට මම කලින් කරලා තිබුණේ එක ගුණයක් අපිට බුද්ධ කියන ගුණය අරගෙන ඒ වචනයම වැඩි වාර ගන්න භාවිතා කරපෙක්කලේ ඒ ගමනට ඒකකොට මේ හිත විසින්න ගතිය වැඩි වගේ ඉතින් මේ ගමන භාවනා කරනකොට බුදු ගුණ ගණමේම අරගෙන අනුලෝම ප්‍රතිලෝම විදියට මෙනෙහි කළා ඒකට අනුලෝමව කරනකොට ලේසි ඒක ඉතර අවධානයක් ගන්න නැහැ. අර ප්‍රතිලෝමව කරනකොට ඒක අභියෝගයක් වගේ. ඉතින් මේ ගොඩක් අවධානය යොමු කරන්න සිද්ධ වුණා. ඉතින් මේ ඒ විදිහට බුදුගුණ භාවනාව කළා ස්වාමී. ඔව් ඒකත් හොඳයි. මොකද එතෙන්දී අර හිත එතනට හොඳට පැහැදිලිව ඉන්න ඕනේ අවධානයෙන් අර කිව්වත් වගේ. අපිට ආරෝහණ පිළිවෙලට දැන් කොහොමත් මතකයි. හැබැයි අවරෝහණ පිළිවෙලට එන්න නම් හොඳට ඒකෙම හිත තියෙන්න ඕනේ. නුවණ එතනදී හොඳට ක්‍රියාත්මක වෙන්න ඕනේ. මතකයත් හොඳට එතනදී ෂාප් තියෙන්න ඕනේ. වරදක් නැහැ. ඒ ඒ වගේ දේවලුත් කරන්න. එතනින් සතුට උපදව ගන්න. ඊට පස්සේ සක්මන් කරද්දී ආයෙත් ඉඳගෙන අපි කියමු ධාතු මනසිකාරයක් හෝ ඒ වගේ කටයුතු ඒ බඳු භාවනාවක් කරද්දී ඒ අර කලින් උපදවගත්ත සතුට පාදක කරගෙන දැන් මේකේ යථා ස්වභාවය විමසන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ මට පොඩි ගැටලුවක් මතුවලා තියෙනවා ස්වාමීන් වහන්සේ මේ මට සමා වෙන්න මේක කිව්වට මේ මම මේ සතිපාසලේ වැඩසටහන් වලටත් එහෙම සම්බන්ධ වෙනවා. ඉතින් එතකොට මේ නිස්සන් වලේ මේ නිවහන්සේලා ස්වාමීන් වහන්සේලා එහෙම දෙන උපදෙස් මම බලනවා. අවටහන් වාසත් ඉල්පත් කරනවා. එතකොට උන්වහන්සේලා කියන දෙයක් තමයි මේ මට මේ ඔළුව කැක්කම දැනෙනවා නම් ඒක බලන්නම වෙනවා කියලා කිව්වා. මොකද ඒක කර්ම විපාකයක්ලු ඒක හරහාම යන්න ඕනලු කියලා. ඉතින් අර එහෙම අනිවාර්යයෙන්ම ඒක බලන්නම කියලා කියනවා. ඉතින් මේ මට ඒක පුළුවන්. හැබැයි හැම වෙලෙම බෑ. සමහර වෙලාවට හරි අමාරුයි. ඒ වෙලාවට බෑ. මට ඇත්තම වෙලාවට බලන්න පුළුවන්. මම ඒ ඇත්තම වෙලාවට බලලා මේ වාර්තාත් ලියලා තියෙනවා. ගොඩක් මේ පැයක්ම බලපු අවස්ථාවක් තියෙනවා. ඒ වේදනාව අඩු වෙනකම්. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ කියන්නේ මේ කර්ම පාකයක් නම් ඔළුවක එක්කම බලන්නම වෙනවද ඒක හරහාම යන්න වෙනවද නෑ මම නම් එහෙම පිළිගන්නේ නැහැ අනිවාර්යයෙන්ම අපි ඒක බැලිය යුතුමයි කියලා නීතියක් නැහැ අපිට තව විවිධාකාර දේ දැනෙනවා නම් ඒවා බලන්න පුළුවන් ඒවා දිහා බලලා ඒ තුලින් නුවණ උපදව ගන්න පුළුවන් මොකද නුවණ උපදින්න උපදින්න අපිට අපේ හිත ඒ අරමුණු වලින් අයින් කරලා තියාගන්න පුළුවන් හැකියාවක් එනවා ඊට පස්සේ තිය ඕනනම් බලන්නත් පුළුවන් ඔලුවකක්කම හැබැයි එතකොට ලොකු පීඩාවක් නැහැ ඒකෙන් ඉවත් වෙලා බලන්න පුළුවන් කලාව අපි ඉගෙන ගන්නවා. ඒ නිසා අරක අර දුක් වේදනාව පාදක කරගෙන අපේ භාවනාව දිගට පවත්වනවා කියන එක වෙහෙස කරයි. ඒ නිසා ඒක නිරන්තරයෙන්ම උදේ ඉඳන් රැ වෙනකන් ඕක දිහා බලන් ඉන්න නියමයක් නැහැ. ඒ වෙනුවට අපිට පුළුවන් මේ දැනෙන අනිකුත් දැනීම් වලටත් අවධානය යොමු කරලා ඒවැනුත් ඉගෙන ගන්න. ඒවැනුත් නුවණ උපදව ගන්න. ඊට පස්සේ ඉපදුන නුවණක් සහිතව තමයි අපි ඊළඟට ඕනනම් පස්සේ වෙලාවක ආයෙත් ඉතින් පොඩ්ඩක් ඕනනම් බලනවා ඉතින් ඔළුව ගැක්කුම දිහා. එතකොට ඉතින් සමහරට එතනත් වේදනාව දරා ගන්න පුළුවන් ගතියක් ඒකෙන් ඉවත් වෙලා බලන්න පුළුවන් ගතියක් ඇති වෙලා තියෙවි. ඒ නිසා ඒක ඒකම බැලිය යුතුයි දවස පුරාම ඒක බැලිය යුතුයි කියලා නියමයක් නැහැ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ මගේ පැෂන් එක භාවනා කිරීම කියලා මම තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් මේ මට භාවනා කරන්න නැතු ඉන්න බෑ. හැබැයි මගේ මීට කලින් භාවනා මධ්‍යස්ථානයේ ගුරු ස්වාමීන් වහන්සේ කිව්වා ඔළුවක කොමක් තියනවා නම් මොනම භාවනාවක් කරන්න බෑ කියලා මට කමඨාන උපදෙස් දෙන එකක් නැවැත්තුවා. ඊට පස්සේ මම මේ මට භාවනා කරන්න නැතුව ඉන්න බැරි හින්දා මම ඉතින් ඒ දිගටම භාවනා කළා. ඉතින් ස්වාමීන් වහන්සේ මේ ඔළුවක කොම කීටි භාවනා කරන එක ස්වාමීන් වහන්සේ තුවාලයක් කාරණා වගේද එහෙම නැත්නම් දැන් මම නම් හිතන්නේ ඒක එහෙම හිතන්නේ මම. මම හිතන්නේ ඉතින් මේ සාමාන්‍යයෙන් අර මං කළ යුතු දෙයක් කියලා වගේ මේ මම කරනවා මිස්කා. ඉතින් සමහරවිට ඔබ වහන්සේ හිතන්නේ මේ දැන් ඔළුව එක්ක එක්කම සරිපෙන්න නැති වෙන්න මේ භාවනාව හේතුවක් වෙනවා වගේද? නෑ. ඒක වෙන්න බෑ. නෑ එහෙම එකක් නෑ. එහෙම දෙයක් නෑ භාවනාව කරගෙන යන්න ඔළුව එක්කම තියුණායි කියලා භාවනාව කරන්න බැරිත් නැහැ. දැන් කරලත් තියෙනවා. ඒක යම්කිසි ආනිසංස ලැබිලත් තියෙනවා. ඒ නිසා අපිට එතෙන්දී ලොකු ගැටලුවක් ඇති කරගන්න එපා. ඕක හිතීද්දෙන් මට තියෙන්නේ ආ එහෙ ඉඳද්දි මගේ වැඩේ කරගෙන යන්න. පස්සේ පස්සේ මුළු යක්කමත් අඩු වෙලා යාවි. මගහැරලත් යාවි. අපි නුවණක් දිනු කිරීම තුළ ලොකු කුසල ශක්තියකුත් අපි ගාව දිනු වෙනවා. ඒ නිසා ඒ කුසල ශක්තිය නිසා අතන තියෙන කර්ම විපාකයක් නම් ඒකත් යටපත් වෙන්නත් පුළුවන්. ස්වාමීන් වහන්සේ අවසාන වශයෙන් මට දැනගන්න ඕනේ දැන් මේ ස්වාමීන් වහන්සේ මට ලෙඩ ගොඩාක් තියෙනවනේ. ඉතින් ඒ මේ ඉස්සර පොඩි කාලේ ඔහම තිබුණේ. ඉතින් අර භාවනා කරන්න ගත්තනේ අවුරුදු 14 ඉන්න. ඉතින් තාත්ති කියනවා මේ භාවනා කරන්න ගත්තට පස්සේ තමයි ලෙඩ කියලා. ඉතින් ඒ වරට මම එහෙම හිතන්නේ හැබැයි මම මේ මේ පොතක තියනවා දැක්කා මේ භාවනා කරනකොට මානසික එක එක ලේයර්ස් තියනවලු භාවනා කරනකොට ඔය එක එකව මේ ඕපන් වෙනවා කියලා තිබුණා. මේ එතකොට ඒ ඕපන් වුණාම දැන් එක මෙලේ එකක් තියෙනවලු ඒක අසනීප. මේ සත්‍යයක් ভাইබ්‍රේෂන් එකක්. ඒක ඕපන් වුණාම තේන් වෙන්නේ. ඉතින් ඔබ වහන්සේ හිතන්නේ බුදුදහමේ මේ ඒ වගේ දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කළා කියනවා. නෑ එහෙම එකක් දේශනා කළා නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ලෙඩ සනීප වෙනවා කියලා. ලෙඩ ඕපන් වෙනවා කියලා නෙමෙයි. ලෙඩ මතු වෙනවා කියලා නෙමෙයි. ලෙඩ සනීප වෙනවා කියලා නම් කියලා තියෙනවා. අපේ උදාහරණයක් වශයෙන් ගිරිමානන්ද සූත්‍රයේදී ගිරිමානන්ද සානස ලෙඩ වෙලා හිටියේ. හැබැයි භාවනාව පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන බොජ්ජංග පිළිබඳ දේශනාවක් ඉදිරිපත් කරාම උන්වහන්සේ සනීප වුණා. ඉතින් ඒ නිසා අපේ හිතේ මානසික අසනීපයක් තියෙනවා නම් මානසික අපි කියමු ආතතියක් තියෙනවා නම් හිරවීමක් තදවීමක් තියෙනවා නම් ඒකට ප්‍රතිකාරයක් වශයෙන් දැන් බටහිර වෛද්‍ය විද්‍යාවෙත් භාවනාව කියලා දෙනවා. දැන් අපි හිතන්න කාට හරි high blood pressure තියෙනවා. කාට හරි tension එකක් තියෙනවා. කාට හරි stress එකක් තියෙනවා. එහෙමනම් ඒගොල්ලෝ අනුමත කරනවා භාවනා කරන එක. ඒ නිසා දැනට වෛද්‍ය විද්‍යාවේ MBSR කියලා එකක් හඳුන්වලා දීලා තිනවා. mindfulness based stress reduction කියලා. ඒතර mindfulness කියන එක සතිපට්ඨානය කියන එක දැන් ඒගොල්ලෝ පාවිච්චි කරනවා මේ ආතතිය දුරු කරන ආතතිය කළමනාකරණයේ ක්‍රමයක් වශයෙන්. ඒ නිසා භාවනාව කියන එක දැන් හරි ප්‍රචලිත වෙලා මේවා ප්‍රායෝගිකව යොදා ගන්න යුගයක අපි ජීවත් වෙන්නේ. ඒ නිසා මේවා අපි මේ සකල හිතන්න දෙයක් නැහැ. හැබැයි මේක තදින් ගන්නත් එපා. මේක අමෝරාවෙන් කරන්න යන්නත් එපා. හරි සතුටින් සැහැල්ලුවෙන් පුළුවන් වෙලාවට කරන්න. එහෙමයි සෝයන්ත. ඔබ අන්තිර ගොඩාක් පිටි ගොඩාක් ස්වාමීන් වහන්සේ පෙරවන් සම්මා ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. බන්දුජීව මහත්තයා මට ඇහෙන්නේ නැහනේ. ස්වාමීන් වහන්සේ ඇහෙනවද? ඔව් දැන් ඇහෙනවා. හරි. අවසරයි ස්වාමීන් වහන්සේ දරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ දැන් අපි විවේක සිතක් තියෙනකොට එතකොට මේ විවේක සිතට දැන් මෙතනදී ආපු ස්පර්ශය පස්ස නිරෝධය කියන එක එතකොට දැන් අපි එතකොට විඥානය අරමුණක පිහිටලා නැතුව විවේකව ඉන්නකොට අපි ඇසොත් තරන් ඉන්නේ. එතකොට සියලුම ඉන්ද්‍රියන් විවෘතයි. එතකොට ආලෝක සියල්ලක්ම තියෙනවා. එතකොට ආලෝක තියෙනවා. මේ ආලෝක තුළින් මෙතන පස්ස නිරෝධය කියලා කියන්නේ ඒ යටන ඇසට වැටෙන ආලෝක තුළින් අපි යමක් මතු කර ගැනීමක්ද නැත්නම් ඒ ආලෝකත් දැනෙන්නේ නැති ස්වභාවයක් කියන එක කොහොමද ඒක පැහැදිලි කරගන්න? මට නම් එහෙම කියනවට වඩා හිතෙනවා දැන් ආලෝකෝ ඉතින් පහළ වෙන එක අපිට නවත්තන්න බෑ. එහෙම නැත්නම් S2 පියාගන්න පුළුවන්. මොකද S2 පියාගෙන කරන භාවනාවක් නෙමෙයිනේ දැන් ඉන්ද්‍රිය භාවනාව කියලා කියන්නේ. උදාහරණ කියන්නේ මේ ඇහැට රූප ආපා මම අදහස් කළේ සක්මන් කරනකොට ස්වාමී. ඒක තමයි. ඒක තමයි. සක්මන් කරද්දී අපි ඇස් අරගෙන තමයි සක්මන් කරන්නේ. එතකොට ඇහැට රූප <laughs> ආපාතගත වෙනවා. හැබැයි ආපාතගත වුණාට හිත ඒක එක්ක මිශ්‍ර නොවි ඒකත් එක්ක පැටලෙන්නේ නැතුව ඉන්වෝල්ව් වෙන්නේ නැතුව පවත්වා ගැනීම තමයි අපේ පැත්තේ තියෙන වගකීම. ඔය මට්ටමේදී. ඔව්. එතකොට අර මෙතනදී අර පස්ස නිරෝධයක් ගැන කතා කරා ඒකයි මට එතනදී පැහැදිලි කරගන්න ඕනේ ස්පර්ශ ස්පර්ශ නිරෝධය අපිට කියන්නේ නිරෝධ ස්වභාවයක් තමයි එතකොට අනිවාර්යයෙන්ම එතන ස්පර්ශය කියන්නේ විරෝධ නිරෝධයි කියන එකමනේ. ඔව් ස්පර්ශ නිරෝධය දැන් ස්පර්ශය කියන එක අපි අවස්ථා දෙකකින් කතා කරනවානේ. ඒ කෑලි දෙකක් තියෙනවා. එකක් තමයි පටික සම්පස්සේ අනිත් එක තමයි අදිවචන සම්පස්සේ. දැන් පටික සම්පස්සය සිද්ධ වුණාට අපි ඒක අඳුනා ගන්න මානසිකව ඉන්වෝල්ව් වෙන්නේ නැත්නම් මානසිකව ඒකට සහභාගී වෙන්නේ නැත්නම් ඒ සම්බන්ධ වෙච්ච පටිගය අපි ඒ ස්පර්ශය මත අපි මුකුත් මනසින් අඳුනා ගැනීම ක්‍රියාවලියක් සිද්ධ කරන්නේ නැත්නම් අර අදිවචන සම්පස්සේ කියන එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා මම තේරුම් ගන්න තියෙන්නේ මෙතන අර භෞතික ස්පර්ශය සිද්ධ වුණා. නමුත් අදිවචන සම්පස්සයක් නොකොට සිද්ධ වෙන්නේ අපි ඒකට ලේබල් අලෝලා, නම් දීලා, ඒක ගැන හිතලා, කල්පනා කරලා අඳුනා ගැනීම ක්‍රියාවලිය දැන් නැවතිලා තියෙන්නේ. ඒ නිසා අදිවචන සම්පස්සේ දැන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔව් එතනදී ඔව් ඒක හරි ස්වාමීන් වහන්සේ. එතකොට එතනදී ඇත්තටම මනේන්ද්‍රියත් කියන්නේ මනස කියන එක දැන් නාම රූප පිළිඹුවක් වෙන්නේ නැති වුනහම කතා කරන්න දෙයක් නැහැ නේද? එතනදී ස්වභාවය තමයි අපේ භාෂාවක් නැහැ. හ්ම්. ඒ කියන්නේ ඒ කියන්නේ භාෂාවක් නැතිව නිකන් ඔය ඇවිදීමක් විතරයි තියෙන්නේ. හරි. ඒක තමයි. ඉන්ද්‍රියන්ට වැටෙන ටික තියෙනවා. එතනින් එහාට මොකොත් අපේ මතු කර ගැනීමක් වෙන්නේ නැහැ. හරි. එහෙම කියන්න පුළුවන්. ඔව්. දැන් දැන් අදත් අපි කතා කළේ දැන් අදත් අපි කතා කළේ අර යත්ත පටවීංච ආපෝච තේජෝ වායෝ නගාදති. උතර මේ පටවි ආපෝ තේජෝ වායෝ කියන මේ භෞතික වස්තු මේ හිතේ දැන් නිරූපණය වෙන්නේ ඒගොල්ලෝ ඒකේ ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ ඒක මත පිහිටාගෙන නැහැ. ඒ කියන්නේ හිතේ පිරිසුදු බව රැකිලා තියෙනවා. පිරිසුදු බව එහෙම්ම පවතිනවා. අර අපි අපි දැකලා තියෙන, අහලා තියෙන, රස විඳලා තියෙන මේ මොකක්වත් දැන් මේ හිතට බාධා කරන්නේ හිත කෙලෙසන්නේ නැහැ. අනිත් පැත්තට කියනවා යත්ත දීගංච රස්සංච අනුන්තෝලං සුභාසුභං. ඉතින් මේ කතා කරන්නේ ද්වේතාවය. මේ කතා කරන්නේ භාෂාව. මේ කතා කරන්නේ සංකල්ප. මේ එකක්වත් එතකොට මේ හිතේ දැන් හොල්මන් කරන්නේ මේ හිතට බාධා කරන්නේ එහෙමයි. ඊළඟට ස්වාමීන් වහන්සේ දැන් එදා අර අඟහරුවාද මේ පටිච්චසමුප්පාද දේශනාවේදී ලොකු ස්වාමීන් වහන්සේ මට මතක හැටියට පැවිදි වෙනවා නම් රහත් වෙලා පැවිදි වෙන්න කියලා කිව්වා. ඒක ඒක ඒක ඉතින් අර මේ මේ විහිළුවට කියපු කතාවක් බන්දුල මේ බන්දුජීව මහත්තයා ඔය ඇත්තට සීරියස් ගන්න එපා. ඔව් නෑ මට දැන් මට දැනගන්න මට මේක හිතිච්ච දෙයක් ස්වාමීන් වහන්සේ දැන් දැන් ධර්මයේ තියෙනවනේ යම් කිසි කෙනෙකු ගිහිගේ ඉඳගෙන රහත් වුණොත් උපරිම දවස් 7යි ඉන්න පුළුවන් පිරිමිනියන් පාන්න ඕන කියලා. ඒක 7 කියන එක මම මට හරියට හම්බෙලා නැහැ දවස් 7 7 එම්ෆසයිස් කරපු තැනක්. නමුත් අර ගිහි දැන් විවිධ සූත්‍රවලදී නවත්තලා තියෙනවා අනාගාමි මට්ටමේ. ඒක හරි. ගිහි ගිහි මට්ටම ගිහි ගිහි ජීවිතයක් ගත කරනවා නම් අනාගාමී මට්ටමේ තමයි නතර කරලා නතර වෙලා තියෙන සූත්‍ර දේශනාවල. ඔව් මට මට මගේ මට දැනෙච්ච විදියට යම් කියන්නේ ගිහිගේ ඉඳගෙන රහත් ස්වභාවයේ ඉන්න බෑ. අන්න හරි. රහත් ස්වභාවයේ ඉන්න ඕන නම් අනිවාර්යයෙන්ම පැවිදි වෙන්න ඕන කියන එක තමයි ඔව් එහෙම මට තේරෙන්නේ. හරි. නමුත් ගිහිගේ ඉඳගෙන රහත් සිත විටින් විට අත්දකින්න පුළුවන්. නමුත් ඒක පවත්වන්න බෑ. පවත්වන්න ඕන නම් ගිහි ගිහින් යන්න ඕන කියන එක තමයි මට දැනෙලා තියෙන එක. හ්ම්. නෑ මම නම් කියන්නේ දැන් වගේ දෙයක් ධර්මයේ කොයි හරි තියෙනවද ගීගේ ඉඳගෙන රහත් වුණොත් ඒක තමයි මට දැනට ගන්න ඕනේ එහෙම එකක්. ඔතන ඔතන කාරණා කීපයක් මතු කරන්න පුළුවන්. එකක් තමයි මේ අර කේමාව. කේමාව කියන්නේ මේ කාගේද බිම්බිසාර රජතුමාගේ අගබිසවනේ. එතකොට මේ කේමාව එනවා බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න. හැබැයි උපක්‍රමශීලීවයි ගෙන්න ගන්නෙ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ එයාට ධර්මයේ දේශනා කරාට පස්සේ රහත් වෙනවා. දැන් රහත් වුණාට පස්සේ දැන් විම්බිසාර රජතුමත් එතෙන්ට එනවා. ආවහම බුදුරජාන් වහන්සේ ප්‍රකාශයක් කරනවා මේ මේ කේමාව එක්කෝ පිරිනුවන් පාන්න තත්යකට ඇවිල්ලා තිනවා එහෙම නැත්නම් පැවිදින තත්යකට ඇවිල්ලා තිනවා කියලා. මේ කියන්නේ දැන් එයාට බැහැ අර නැවතත් අගමෙහෙසිය විදිහට ගිහි ජීවිතය ගත කරන්න බැහැ කියලා යම්ස ඉඟියක් එතන තියෙනවා. එතකොට කවුද බිම්බිසාර රජතුමා තීරණය කරනවා මෙයා බිරණන් පානට වඩා හොඳයි මහාන වෙන එක කියලා තමයි ආව මහාන කරවන්නේ. ඉතින් ඒක එක උදාහරණයක්. තව එකක් තමයි මේ මට මෑතකදී හම්බුණා සූත්‍ර දේශනාවක් මට මතක විදිහට මේ නග නගරූපම සූත්‍රයද අට්ටක නාගර සූත්‍රය. අට්ටක නාගර සූත්‍රය මට මතක විදිහට අට්ටක මේ අට්ටක නාගර සූත්‍රයේදී ඉන්න චුට්ටක් මම ඒක මේව කරගන්න ඔව් මම ඒක චුට්ටක් පෙන්වන්නම්. එතකොට මේක ටිකක් පැහැදිලි වෙනවා. දැන් මේ අට්ටක නාගර සූත්‍රයේ මේක එන්නේ මජ්ක්‍ධිම නිකායේ දෙවනි පොතේ දැන් මේක මේ ඉදිරිපත් කරන රටාව ගත්තොත් දැන් මෙතන ඉදිරිපත් කරන්නේ ඇත්තටම මේ කොහෙද අපි විපස්සනාවට හැරෙන්න පුළුවන් සම්දිස්ථාන ගැන තමයි කියලා දෙන්නේ. දැන් එතකොට මේ භික්ෂුන් වහන්සේලා ගැන කරන ප්‍රකාශයන් හා සම්බන්ධයෙන් තියෙනවා අ වික්කු නෑ මේක නෙමෙයි. මේක නෙමෙයි සූත්‍රය. තව වෙන සූත්‍රයක් මට දැන් හරියට මතක නැහැ. ඒ කියන්නේ ඒ විස්තර කරන රටාවක බුදුරජාන් වහන්සේ හිතන දැන් භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් අරහත්ත්වයට දක්වාම විස්තර කරනවා. භික්ෂුණීන් වහන්සේලා සම්බන්ධයෙන් අරහත්ත්වයට දක්වාම විස්තර කරනවා. උපාසකයින් සම්බන්ධයෙන් අනාගාමී தත්ත්වයට දක්වා විස්තර කරනවා. උපාසිකාවන් සම්බන්ධයෙන් අනාගාමී தත්ත්වයට දක්වා විස්තර කරනවා. එතකොට අපිට එතනින් යම්සේ හෝඩුවාවක් තියෙනවා ඇයි බුදුහාඳුරෝ මේ රහත් කොටස විස්තර කරේ නැත්තේ උපාසකයින්ට සහ උපාසිකාවන්ට? එතන යම්සි හොඩුවාවක් තියෙනවා එතනත්. අතන භික්ෂු භික්ෂුණීන් වහන්සේලාට සම්පූර්ණ එක කියලා අතන නවත්තන්නේ ඇයි ගිහි උපාසක උපාසිකාවන්ගේ කතාව නවත්තන්නේ ඇයි අනාගාමි මට්ටමේදී. ඉතින් ඒ වගේ තැන් වලින් හැඟෙනවා අරහත්ත්වය සාක්ෂාත් කරලා දිගු කාලීනව ගිහි ජීවිතයක් ගත කරන්න බැරි බවක් ඕඩුවාවක් වශයෙන් හැංගෙනවා. ඔව් ඔව්. ඔව් නමුත් ඒක අර පිරිනිවන් පානවා කියන එකක් එහෙම වෙන්න බෑ. නමුත් ඔබට හිතෙන්නේ ඒකයි කියලා. අනිවාර්යෙන්ම දැන් තවත් එකක් තමයි දැන් ඔය තවත් කතා ප්‍රවෘත්තියක් තමයි දැන් ඔය සුද්ධෝදන රජතුමා මේ සම්බන්ධයෙන් වෙච්ච කතාව. එතුමා මරණ මංචකේ ඉන්නකොට තමයි රහත් වෙන්නේ. හැබැයි රහත් වෙලා පිරිනිවන් පානවා. එතකොට ඒක හරි. එතකොට මේ වගේ එකක් වෙන්න පුළුවන් නිසා. හොඳයි පැහැදිලි ස්වාමීන් වහන්සේ. හොඳයි හොඳයි. වහන්සේට දෙවන් සරණයි නිදුක් බව නිරෝගී බව ප්‍රාර්ථනා කරනවා. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව යෝෂිට ඉදිරිපත් කරන්න පුළුවන්. දෙවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මට මේ ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ දැන් පටිච්ච සමුප්පාදේ <clears throat> කතා කරන වේදනාව පස්සය ඒවා නාම ධර්මනේ. ඔව්. ඒවත් අර රූප නාම රූප කොටසට අයිතිද නැවත ඒක නැත්තම් එතන එතනදී ඒක අරමුණු වෙන්නේ නැද්ද ස්වාමීන් වහන්සේ එතන ඔව් ඒක තමයි මම මම ඕක තේරුම් ගන්න තියෙන්නේ ඇත්තටම දැන් විඥාන නාම රූප කියන එක ඇත්තටම මේ මනසේ තියෙන ඊටාම සූක්ෂම අවධියයි මේ කතා කරන්නේ. ඒතර එතන කතා කරන වේදනාව, එතන කතා කරන සංඥාව, එතන කතා කරන චේතනාව, එතන කතා කරන මානසිකාරය. ඉතින් මේ ඇවිල්ලා අතිශය සූක්ෂම චෛතසික මට්ටම. හැබැයි ඒ ඒ ඒ නාම රූප විඥාන අතර ඇතිවෙනේ සම්බන්ධය හරහා එතන කස කැවිලා, එතන ජව සම්පන්න වෙලා ඊට පස්සේ ඔන්න අපිව උසි ගන්නව ක්‍රියාත්මක වෙන්න. දැන් අපිව නැගිට්ටවනවා පුටුවෙන්. නැගිට්ටවලා අපිව ඇවිද්දවනවා. දැන් අපි ඔන්න S2 අරිනවා. දැන් අත යවනවා. දැන් ඔන්න යමක් අතට ගන්නවා. ඒක අපි ස්පර්ශ කරනවා. ඒක අපි දැන ගන්නවා. ඒක අපි අපි හිතමු රස විඳිනවා. අපි බොනවා, කනවා. දැන් මෙතන තියෙන්නේ අර සක්‍රීය ඕලාරික මට්ටමේ ක්‍රියා ස්වභාවයක්. සලාත් සලායතන දැන් බොහොම සක්‍රියව ක්‍රියාත්මක වෙනවා ඕලාරික මට්ටමකින් එතනත් ස්පර්ශ සිද්ධ වෙනවා. ඒ ස්පර්ශ අර කලින් වගේ සූක්ෂම මට්ටමේ ස්පර්ශ නෙමෙයි. දැන් අතට අහු වෙනවා යමක්. ඇහැට රූප පෙනෙනවා. කනට ශබ්ද ඇහෙනවා. දිවට රස දැනෙනවා. කයට ස්පර්ශ දැනෙනවා. ඒ අතරේ හෝගාලා සිතටත් සිතුවිලි එනවා. එතකොට මේ කතා කරන ටිකක් අර ඕලාරික මට්ටමේ ක්‍රියාවත් වීමක්. දැන් මම තේරුම් ගන්න තියෙන්නේ අර මුල් මට්ටම අපි කතා කරන විඥාන නාම රූප අතරදී ඒ නාම රූප වශයෙන් කතා කරද්දී එතනක් තියෙනවා තමයි ස්පර්ශයක්. එතනක් තියෙනවා තමයි වේදනාවක්. නමුත් ඒ ඇවිල්ලා අතිශය සූක්ෂම මට්ටමේ ෆන්ඩමෙන්ටල් මට්ටමේ බේසික් මට්ටමේ தත්ත්වයක් ඒ කතා කරන්නේ. අතනදි කතා කරන්නේ ඊට එහා ගිහිල්ලා ඕලාරික මට්ටමේ දැන් දිගින් දිගට එක එක ආයතන හරහා ස්පර්ශ සිද්ධ වෙනවා. ඒ ඒ තන වේදනා පහළ වෙනවා. ඒ ඒ වේදනාව වලට තණ්හාව ඇති වෙනවා. ඒවා ගිහින් උපාදාන කරනවා. දැන් ඔතන තියෙන්නේ අර ජව කැවිච්ච මට්ටම තමයි එතන තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. දැන් තව ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් අර පටකොටු මිටි දෙකේ උදාහරණය ස්වාමීන් වහන්සේ. දැන් ඒ තියෙන්නේ නාම රූපයි විඥානයයි අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධයනේ. ඔව්. දැන් වහන්සේ සඳහන් කරපු විදිහට මේවත් මිටි විදිහට ස්වාමීන් වහන්සේ සඳහන් කරන්නේ. ඔව්. ඒ කියන්නේ ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මෙතන මේ තියෙන සංස්කරණයද මෙතනින් අදහස් වෙන්නේ. ඒ කියන්නේ ඒවා එකට එකතු වෙලා විඥානයත් එකට එකතු වීමක්. අදහසද ස්වාමීන් එකට එකට එකතු වීමකට වඩා මේවා බොහොම සමූහයක් වශයෙන් ක්‍රියාත්මක වීම. ඒ කියන්නේ අපි අපි හිතුවොත් විඥානය කියන එක ඇති වෙලා නැති වෙලා යනවා. මේක මේ තනි විඥානයක්. මේක දිගට පැවතිච්ච සෑහෙන ප්‍රමා සෑහෙන වේලාවක් පැවතිච්ච විඥානයක් කියලා ගත්තොත් ඒක වැරදි. මේ විඥාන කියන එක එතකොට මේ අතිශය සියුම් යහුසුලෝ ඇතිව නැතුව ගිය ස්වභාවයක්. හැබැයි ඒක එතනින් නතර වෙන්නේ ආයි තව විඥානයක් පහළ වෙනවා. ආයි තව විඥානයක් පහළ වෙනවා. ආයි තව විඥානයක් පහළ වෙනවා අතිශය වේගවත්ව. ඒතර අපිට මේ ක්‍රියාවලිය අතිශය වේගවත්ව සිද්ධ වෙනකොට මේක සමූහයක් වශයෙන් තමයි ක්‍රියාත් වෙන්නේ. ඒ සමූහයක ක්‍රියාකාරීත්වය තමයි අපිට දැනෙන්නේ. අපිට හැඟෙන්නේ. ඉතින් සමූහය තමයි දැන් මෙතන නිරූපණය වෙන්නේ විඥාන සමූහයක් නාම රූප සමූහයක් විදිහට තමයි ක්‍රියාවට බඳුන් වෙන්නේ. දැන් හිතන්න අපි චිත්‍රයක් බල අපි හිතන්න දැන් අපි ඔන්න ලැප්ටොප් එකකින් කම්පියුටර් එකකින් අපි චිත්‍රයක් බලනවා. ඒකේ මොනවා හරි ලියපු ડોකියුමන්ට් එකක් බලනවා නැත්නම් ඒකේ වීඩියෝ එකක් බලනවා මොකක් හරි එහෙම දෙයක් බලනවා. ඇත්ත වශයෙන්ම මේ ඔක්කොම ඇවිල්ලා ඩොට්ස් වල පික්සල් වල නිරූපණයක් නෙවෙතන තියෙන්නේ. තනි තනි පික්සල් එකක් ගත්තොත් ඒක යහුසුළු ඇතිව නැත යන දෙයක්. නමුත් මේ පික්සල් සමූහය දසදහස් ගාණක් පික්සල් සමූහයෙන් යම් නිරූපණයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒතර මේක තමයි මේකත් එක්ක තමයි අපි ඩීල් කරන්නේ. මේකත් එක්ක තමයි අපි කටයුතු කරන්නේ. අපි ගනුදෙනු කරන්නේ. ඒතර මේ සමූහයක ක්‍රියාකාරීත්වය තමයි අපි නිතර පරිහරණය කරන්නේ. අපේ අපේ දින නොදැනුවත් බවට අපි මේ සමූහය තුල කෙනෙක් ඉන්නවා කියන කියලා තමයි අපි සක්කාය දිට්ඨියක පැටලෙන්නේ. මේ විඥාන සමූහය ක්‍රියාත්මක වෙනකොට මේ සමූහය අපි එකක් කියලා තමයි සලකන්නේ. එකක් කියලා තමයි අපිට හැඟෙන්නේ. ඒක අස්සෙත් ඔන්න මම ඉන්නවා. ඒක එක්ක මට අයිති. නැත්නම් ඒක මම කියාගෙන තමයි අපි සක්කාය දිට්ඨියෙන් කටයුතු කරන්නේ. අපිට ටික ටික මේක සමූහයක් කියලා තේරුන්න තේරෙන්න තේරෙන්න මේ සමූහයේ අන්තර්ගත ඒ කුඩා කුඩා තත්වයක්. ඒක යහුසුලෝ ඇතිව නැතිව යනවා කියලා තේරෙන්න තේරෙන්න. ඉතින් මේක ගැන අපිට ඊට පස්සේ මේකට වටිනාකමක් දෙන්න හෝ මේකට ඇතුලේ සාරයක් තියෙනවා කියලා කියා ගන්න හෝ එහෙමත් නැත්නම් මේකේ ඇතුලේ පුජ්‍යලයක් ඉන්නවා කියලා කියා ගන්න හෝ ආත්මයක් තියෙනවා කියලා කියා ගන්න හෝ හැකියාවක් නැහැ. තේරෙනවා මේක මේ අතිශය යහුස්ලුව ඇතිව නැතිව යන සමූහයක් මෙතන තියෙන්නේ කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ. තව එක ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීන් වහන්සේ නාම රූප නිසා නේ විඥානය නිසානේ නාම රූපය අඳුනගන්නේ. හ්ම්. දැන් දෙකේ තියෙන අර දෙපැත්තට යන ස්වභාවය ස්වාමීන් වහන්සේ. ඔව්. එතකොට විඥාන ආපහු නාම රූපේ ප්‍රත්‍ය වෙනවනේ. හ්ම්. දැන් දැන් ඒක තේරුම් ගන්නේ දැන් ස්වාමීන් වහන්සේ දැන් දැන් අපි භව අතර තියෙන වෙනස ගත්තොත් දැන් දැන් අපි කාම භවයේ ඉඳගෙන කාම භවයට අදාළ නාම රූපයක් ඒට අදාළ විඥානයකින් දැනගත්තාම ඒ නාම රූපේ ඒ ඒ ස්වභාවය අනුව ඊළඟට ඉපදෙන විඥානය තීරණය වෙන නිසාද ඒ කියන්නේ ඒක කොහොමද දැන් අර දෙවෙනි ස්ටෙප් එක තේරුම් ගන්න අමාරුයි ස්වාමීන් වහන්සේ. ඔතන ඉතින් අපිට තේරෙන්නේ දැන් හිතන්න අර කියන කතාවත් ඇත්ත දැන් අපේ අපි මේ කාම ලෝකයේ තුල ජීවත් වෙනකොට කාම ලෝකයට අදාළ වස්තු විදිහට දේවල් විදිහට තමයි අපේ හිත ඇතුලේ නිරූපණය වෙන්නේ. අරන් අපිට දැන් වාහනයක් තියෙනවා. අපි මේ ළඟදී තමයි වාහනේ ගත්තේ. අපිත් හරි කැමති ඒ වාහනේට. මේ වාහනේ හා සම්බන්ධ මනෝ මනසින් තනාගත්ත රූපසටහන් අපේ හිතේ නිතරම ඇවෙනවා. හිත ඔකියුපයි වෙලා තියෙන හිත පිරලා තියෙන ඒ බඳු මේ වාහනය හා සම්බන්ධ සිතුවිලි වලින්. වාහනය හා සම්බන්ධ චිත්ත රූප වලින්. එතකොට මේ ඒ චිත්ත රූප හිතේ නිරූපණය වීමෙදී ඔන්න දැන් හිත සක්‍රිය වෙනවා. හිත කල්පනා කරන්න පෙළඹෙනවා. එයා ඒවා වෙන් වෙන් වශයෙන් අඳුන ගන්නවා. ඒකේ පැටලෙනවා. ඒතර මේ ඒතකොට අපි අපි ජීවත් වෙනවා කියන හැඟීම හොඳට පහළ වෙනවා. අරව අරව නිරූපණය වෙනවා. මම කතා කරනවා, ඒක ගැන හිතනවා, කල්පනා කරනවා. ඊළඟට හිත පිරලා තියෙන්නේ. දැන් ඒතකොට මම ජීවත් වෙනවා කියලා කියන්නේ හොඳට ඒක හොඳ සාධකයක්. මම ඉන්නවා දැන්. මගේ කාර් එක තියෙනවා. මම ළඟදී ගත්ත කාර් එක. ඉතින් ওই විදිහට අපිට නිතරම ඒ ඒ නාම රූපයක පිළිඹු වීම, නාම රූපයක ප්‍රකාශ වීම ඒ විඥානයක පැවැත්මට ලොකු උපකාරයක් සපයනවා. ඊළඟට අපේ විඥානේ තිබුණ නැත්නම් අර ටික දැනගැනීමේ හැකියාවක් වෙන්වෙන්ව දැනගැනීමේ හැකියාවක් එහෙම නැත්නම් මේ නාම රූපේ නිකන් මේ මේ ඔහේ පහළලා යාවි අපිට දැනෙන්නවත් නැහනේ ඒ නිසා ඒ නාම රූපය ප්‍රකාශ වෙන්න යම්සි තිරයක්වත් අවශ්‍ය වෙනවා දැනුවත් භාවයකුත් අවශ්‍ය වෙනවා ඒ දැනුවත් භාවය තමයි විඥාණයෙන් සපයන්නේ ඒ තිරය තමයි විඥාණයෙන් සපයන්නේ ඒක ඇත්තට මම තේරුම් ගන්න තියෙන්නේ අර කටුකුරුන් සාන්නාංශයේගේ මේ උපමාව මූලික කරගෙන අපි චිත්‍රපටි ශාලාවක චිත්‍රපටියක් බලනකොට හිතන්න අපි දොරවල් දැනෙල් ඔක්කොම වැහුවා. දැන්තර තිත්ත කලුවරයි. මෙලෝඩියක් පේන්නේ නැහැ. තිරයක් තියෙනද කියලා පේන්නෙත් නැහැ. හිතන්න ඒ වගේ අයිඩියල් සිටුේෂන් එකක් මොකක්වත්ම නැහැ පේන්නේ. ඉස්සරහා ඉන්නේ කවුද කියලා පේන්නෙත් නැහැ. තිරයක් පේන්නෙත් නැහැ. මෙලෝඩියක් පේන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න ප්‍රොජෙක්ටර් එකකින් ආලෝක කදම්බයක් තිරයක් මතට පතිත වුණා. ඒ ආලෝක අදම්මය හේතු වෙනවා දැන් මේ තිරෙත් පේන්න. තිරෙත් ප්‍රකාශ වෙන්න මේ ආලෝක අදම්බයත් හේතුනොත්. ඒ වගේම තිරේ නැත්තම් මේ ආලෝක අදම්බෙ පිහිට ගන්න තැනක් නැහැ. ඒක රිෆ්ලෙක්ට් වෙන්න තැනක් නැහැ. මේ තිරය අත්‍යවශ්‍යයි. එහෙනම් ඒ ආලෝක කදම්බය, ඒ ජවනිකාව නිරූපණය වීම සඳහා මේ තිරය අත්‍යවශ්‍යයි. එතකොට මේ තිරය තිරයක් අවශ්‍යයි අරක ප්‍රතිබිම්බය පතිත වෙන්න, පිහිටා ගන්න, රිෆ්ලෙක්ට් කරන්න ඊළඟට නාම රූපය නැත්තම් ඉතින් මේක පේන්නේවත් නැහැ. මෙයා ප්‍රකාශ වෙන්නේවත් නැහැ. මෙයා මෙයා සක්‍රීයව කිසි දෙයකට දායක වෙන්නෙත් නැහැ. ඒත් මේ දෙන්න අතර යම්සේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධයක් තියෙනවා. දැන් ඊට පස්සේ හිතන්න මෙතෙන්දී අපි එකපාරට ජනේල් දොරවල් ඔක්කොම ඇරියා. චිත්‍රපටයේ පෙනිපෙනි තියෙද්දි. දැන් මොකද වෙන්නේ? විශාල ප්‍රබල ආලෝකයක් වැටෙනවා මෙන්න මේ තිරයට. සූර්යාලෝකය වැටෙනවා තිරයට. අර ප්‍රොජෙක්ටර් එකෙන් ආපු ආලෝකය ඒ ප්‍රතිබිම්බය ඒ ජවනිකාව මැකිලා දැන් අරවා පේන්නේ නැහැ. ඒ වෙනුවට හොඳ පවිත්‍ර ආලෝකයක් මේ චිත් මේ ස්ක්‍රීන් එකට වැටලා තියෙනවා. ඉතින් ওই වගේ තමයි අපේ හිතෙත් සිද්ධ වෙන පරිවර්තනය. හිත තුළ ප්‍රඥා ආලෝකය වැඩ කරන්න වැඩ කරන්න අර නාම රූපවල ජවනිකා හිතින් බොඳ වෙලා යනවා. ඒවා හිතේ නිරූපණය වෙන්නේ ඒවා නිකන් හිතින් මැකිලා යනවා. ඒවා බ්ලර් වෙලා යනවා. ඒවා විරංජනේ වෙලා යනවා. මොකද ප්‍රඥා ආලෝකයේ ක්‍රියාත්මකයි හිතට. එතකොට පැටලෙන්න දෙයක් නැහැ දැන් හිතේ. එයාගේ තියෙන අර ප්‍රකාශිත තත්වයක් අර තියෙන්නේ හොඳට විවෘත තත්වයක්. අවබෝධයෙන් යුක්ත තත්වයක්. කොහෙවත් පිහිටාගත්තේ නැති තත්වයක්. ඔන්න වගේ ඔන්න වගේ අර උපමාව මුල් කරගෙන ඕක පොඩ්ඩක් විසඳා ගන්න එක හරි පැහැදිලියි. එහෙමයි ස්වාමීන් ගොඩක් පැහැදිලි ස්වාමීන් වහන්සේ දැන් හැබැයි මේ කියන විදිහට දැන් මේ තිරයක් නැති වෙනවනේ. ඒ ඒ තිරය ආපහු ඇති වෙන්න අර කලින් වැටුණු ආලෝක කදම්බය මොකක් හරි ප්‍රත්‍යක් තියනවද ස්වාමීන් වහන්සේ ඊළඟ දිරේ ඇති වෙන්න. ඒ කියන්නේ ඊළඟ විඥානය ඇති වෙන්න. ඒ වගේ ඔව් එහෙම සම්බන්ධයක් මෙතන ඔව් එහෙම කියන්නත් පුළුවන්. මොකද දැන් ඔතන ඔතන දැන් විඥාන ධාරාවක් අපි කතා කරන්නේ. ඔතන ඇත්තටම සීරීස් එකක් කතා කරන්නේ. චිත්තක්ෂණ එකක් පස්සේ එකක් එකක් පස්සේ එකක් කොහොම යන ගමනක් තමයි හිතට සාමාන්‍යයෙන් පෙන්වන්නේ. ඒකට ඒ කලින් පහළ වෙච්ච විඥාණයෙන් ලැබිච්ච යම්සි ජවයක් ඊළඟ විඥාණය සතු වෙනවා. ඔය පස්සේ ඔය විතර විස්තර කරනවා ප්‍රත්‍ය වශයෙන් පච්චය වශයෙන් ඔය අභිධර්මයේදී එහෙම ප ဋ ාණ ප්‍රකරණ වල එහෙම මම ඉතින් ඊටාම ගැඹුරින් විස්තර කරනවා. ඒ කියන්නේ අර දැන් පහළ වෙන අරමුණට නැත්තම් දැන් පහළ වෙන විඥාණයට කලින් පහළ වෙච්ච එකනාගෙන් යම්සි ප්‍රත්‍යවීමක් සිද්ධ වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පැහැදිලි ස්වාමීන් වහන්සේ ගැඹුරු ධර්මයක් ඔබ වහන්සේට බොහොම පිං. හොඳයි හොඳයි. හොඳයි හොඳයි. ඊළඟ දහම් ගැටලුව ප්‍රභාට ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ අනිදස්සන විඥානය කියන්නේ නාම රූප මව අවස්ථාවක්. එතකොට එතනදී මම මගේ කියන අවස්ථාවක් නිරූපවෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ? ඔව් ඒක හරියි. අනිමිත්ත සමාධිය කියන අවස්ථාවේදී ඒකත් ඒකම දෙකක්ද කියන එක ස්වාමීන් වහන්සේ පැටලිලා තියෙනවා මේ වචන දෙක. ඔව් ඒක ඒක එකක් ඒක බලන දෘෂ්ටි කෝණය වෙනසක් විතරයි තියෙන්නේ කියලා කියත හැකියි. අනිමිත්ත කියනකොට නිමිති නැහැ කියන අදහස එන්නේ. අනි දස්සනයි කියනකොට කිසිවක් නිරූපණය වෙන්නේ නැහැ කියන අදහස එන්නේ. ඉතින් කොයි දෙකෙන්ම කියවෙන්නේ එකම තමයි. එතකොට ස්වාමීන් වහන්සේ ඊතරදී මම මගේ නැත්තම් ඒ ස්වභාවය විඳින්න කෙනෙක් නැහනේ ස්වාමීන් වහන්සේ ප්‍රඥාවදී අනිවාර්යෙන්ම හත් විඳින කෙනෙකුත් කොහොමත් නැහැ නෑ ස්වාමීන් වහන්සේ එතකොට ස්වාමීන් වහන්සේ මේ සැනෙන් ඒ අවස්ථාවත් විඳින්න හැකිද මොකද මේ සැනින් මේ සැනින් ඒ අත්විදිය හැකිද ඒ කියන්නේ මේ සැනින් කියන්නේ මොකද්ද දැන් මේ මොහොතේත් ඒක ඒ තැනට අපිට හිත පිටවන්න පුළුවන්ද ස්වාමිනාස? ඒක ඉතින් අපේ ඒක තමයි භාවනාවකදී හ්ම් භාවනාවකදී කියන්නේ ඉතින් අපේ අපේ කතරම් දුරට නුවණ දියුණු කළා කියන එක මත තමයි ඒක තීරණය වෙන්නේ. දැන් අපි දැන් කතා කරන්නේ විපස්සනාවේදී කතා කරන්නේ තදංග නිබ්බුති කියලා මුලින් හම්බෙන්නේ. <clears throat> යා විපස්සනාවක් නුවණක් දියුණු කරගෙන යනවා. ඒ නුවණේ පමණට හිත නිදහස් වෙලා. නුවණේ පමණට හිත පැහැදිලි වෙලා. ඒ නුවණේ පමණට. ඒතර නුවණ නුවණ මත යැපෙනවා ඒ தත්ත්වය. එතකොට ස්වාමීන් වහන්සේ පරිසරය බවට පත් වෙනවා කියන්නේ මේ අවස්ථාවද? පරිසරය වෙනවා කියන්නේ මොකද්ද? දැන් අපි අර අර ළමා මනසට ගිහිලා පරිසරය බවට පත් වෙනවා කියලා මම ඔබ වහන්සේට දවසක් නෑ ඉතින් එතන එතන තියෙන වෙන කතාවක්. එතන තියෙන්නේ ඉතින් අර අපි වැඩි හිටිනකොට අපේ හිත ව්යාකූල වෙලා ප්‍රශ්න ඔළුවේ දාගෙන අපි එක එක මිමි හදාගෙන මම දන්නවා කියලා හිතාගෙන මාන්නයක් ඇති කරගෙන කෙලෙසිලා තනිකර කෙලෙසිච්ච හිතක් නේ තියෙන්නේ. හැබැයි පුංචි පුංචි දරුවේ පුංචි දරුවෙක්ගේ තියෙන සාපේක්ෂව අඩු වශයෙන් කෙලෙසිච්ච හිතක්. ඒ නිසා අපි භාවනාවේදී ඒ පුංචි ලදරු අහිංසක මනසකට යෑම එතනයි ඒක නිරූපණය වෙන්නේ. තියා ඉන්නේ පරිසරයත් එක්ක තමයි. එයා ඉන්නේ ඔබ hina වෙලා සතුටින් තමයි එයා ඉන්නේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ. අපි දැන් මේ වැඩසටහන අපි අවුරුදු 4ක් තිස්සේම තන්නේ මං ඉවැරදි නම් අපි දිකටම කරගෙන ආවා 2020 අගෝස්තු 30 ඉඳලා. ඔව් ඔව්. ඉතින් මම මේ අපි වැඩසටහන කරන සංවිධායක අයටත් මේකට ස්තුතිවන්ත වෙනවා. වහන්සේටත් නිදුක් නිරෝගී තව තවත් මේ කටයුතු වල නිරත වීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. හොඳයි පින්වත් එහෙනම් අද දවසේ අපිට වෙන ප්‍රශ්න ඉදිරිපත් වෙලා නැහැ. අපි අපේ ධර්ම දේශනාව සහ සාකච්ඡාව මෙතනින් සමාප්ත කරනවා. අපි මේ තුලින් රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සුළු ලෝකවාසීන් සමග බෙදාගමු. ගාථා සජ්ජහායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා